දැන් මේ තව ප්‍රශ්නයක් මේ පුද්ගලයෙකු සෝවාන් නොවි ආර්ය අටවන ධානයටපත් වුනොත් ඔහු මරණින් පසු සුද්ධාවාසයේ උපත ලබයිද කියලා මේ අහන්නේ. මරණාසන්න මොහොතේ සෝවාන් වේද නැවත සසර අපායට වැටිය හැකිද කියලා ප්‍රශ්නයක්. මේ ආර්ය ධානයක් නම් ලැබුණේ ආර්ය අටවෙනි ධානය ලැබුවා කියලා කියන්නේ ආර්ය සමාධිය ලැබුවා. ආර්ය සමාධිය ලැබුවා නම් අටාංගික මේ සමන්නාගතයි. අටාංගික සමන්නාගතෝ සේකා දසහංගයේ අට්ඨංගයේහි සමන්නාගතෝ සේකා. දසහංගයේහි සමන්නාගතෝ අරහා. එහෙනම් මේ කියන්නේ මේ දේශනාවේ තියෙනවා මොකද්ද? අට්ඨහංගයකින් සමන්නාගත නම් සේකයි. සේක කියන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි තුන් දෙනා. දසහංගයේහි සමන්නාගතෝ අරහා. සම්මා ඥාන සම්මා විමුක්තියනේ මේ දෙකිනුත් යුත් නම් අරිහතුන් වහන්සේ. එනිසා මේක වෙනස දැක ගන්න ඕනේ. එහෙනම් මේ අම්බිලි ආර්ය දැහැන්නාව ලැබුණේ ප්‍රථම ධානයේ පටන්ගෙන සම්මා සමාධිය තියෙනවා. එහෙනම් මේ ප්‍රථම ධානයේ පටන්ගෙන සම්මා සමාධිය තියෙනවා නම් ඒ සම්මා සමාධිය තියෙනකොට අෂ්ටාංගිකෝ සමන්නාගතෝ කින්දිට වැටෙනවා. අෂ්ටාංගයේහි සමන්නාගතෝ. සේකය සේක පුද්ගලයි. සේක පුද්ගලය කියන්නේ සෝවන් තැන ඉඳන් සකෘදාගාමි අනාගාමි තුන් දෙනාම අරිහත් මාර්ගය සේක. අරිහත් ඵලයේ විතරයි අසේක වෙන්නේ. ඉතින් මරණාසන්න මොහොතේ සෝවාන් වෙනවාද කියලානේ ඉතින් ඉතින් දැනගන්න ඕනේ අෂ්ටාංග සමන්නාගත නම් එයා සෝවාන් අලුතරමින් සෝවාන් ඵලයේ ඉන්නේ. ඉතින් ඒ නිසා එහෙම මරණ මොහොතේ සෝවාන් වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙම සෝවාන් ඵලයටපත් වෙච්ච පුද්ගලයෙක් මේ කියන්නා වූ ආර්ය දහන් වැඩුවා නම් ආර්ය දහන් වැඩු පුද්ගලයා උද්දාන් සෝතයි. අකනිට ගාමි වෙනවා අනාගාමි වෙච්චයි. එහෙම නැත්නම් අනික් කෙනෙක් අර කියන දහන් වලට ගැලපෙන ලෝකයක උපදිනවා. නමුත් ආපහු වෙන්නේ අනාගාමී කියන්නේ නැවත වාරයක් ආගාමී තත්වයක් එවත් නැවත කාම ලෝකේ උපතිරේ ඉන්නේ නැති සත්‍යයටපත් වෙනවා. සෝවාන් හෝ වෙච්ච බුද්ධලයක් ධානලාභී වුණොත් ධානයෙන් නොපිරි ඒ විදිහට කල්පිය කළොත් එහෙම එයා අනාගාමී හෙවත් නැවත වාරයක් කාම ලෝකෙට එන්නේ නැති එකයි මේ අනාගාමී කියන්නේ. ආගාමී කියන්නේ කාම ලෝකෙට එන අය. අනාගාමී කියන්නේ කාම ලෝකෙට නොයන අය. අනාගාමී ඵලය කියන්නේ තව එකක්. අනාගාමී ඵලය ලැබුවොත් සුද්ධාවාසයේ උපදින්නේ. අනාගාමී කියන වචනයෙන් පෙන්වන්නේ කාම ලෝකෙට නොවන නිසා අනාගාමී කියනවා. ඉතින් ඔක අනාගාමී කියන්නේ එකක්ම නෙවෙයි. ওই කාරණා අදහස් එක සෝලා ගන්න ඕන. ඉතින් සෝවාන් පුද්ගලයා ධානලාභීව කල්පිය කළොත් නැවත මේ මනුස්ස ලෝකෙට ඉන්නේ නැහැ. උත් අනාගාමීවත් ආගමණයෙන් තොර වෙච්ච කෙනෙක්. ආපහු ඉන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒ හිම්ම ගිහිලා ඊටු ටිකවද හරි කෙලවර කරනවා. ඒ බබලුවෙන් එහාට ගිහිල්ලා. එකයි වෙනස. සෝවාන් පුද්ගලයෙකුට ප්‍රගුණ කළොත් ආර්ය අටවන ධානයේට පිවිසිය හැකි. ඉතින් ප්‍රගුණ කළොත් පුළුවන්. ප්‍රගුණ කළොත් කිව්වට බෑ. ඉන්ද්‍රිය නානත්වයේ මේකට බලපානවා. බුදුරජාන් වහන්සේගෙන් අහනවා මේ භික්ෂූන් වහන්සේලා අතර මේ අවබෝධයේ නානත්වයක් තියෙන්නේ ඇයි කියලා. මේ අවබෝධයේ නානත්වයට හේතුව බුදුරන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය නානත්වයයි. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ කියන ඉන්ද්‍රිය නානත්වේ නිසා මේ වෙනස එන්නේ. සමහරට මේ ඉන්ද්‍රිය අති බලවත් නම් උපරිමයට බලවත් නම් සිව්පිලිසින් බියාපත් අභිඥාලාභී මහරහතන් වහන්සේලා පහළ වෙනවා. ඊට වඩා බලයෙන් අඩු නම් එහෙම. සිව්පිලිසින් බියා නැති අභිඥාලාභී මහරහතන් වහන්සේලා පහළ වෙන්න පුළුවන්. ඊටත් වඩා බලයෙන් අඩු නම් ත්‍රිවිද්‍යාලාභී මහරහතන් වහන්සේලාත් පහළ වෙනවා. ඊටත් වඩා බලයෙන් අඩු නම් ප්‍රඥාව විමුක්ත කියන මහරහතන් වහන්සේලා පහළ වෙනවා. ඊට අතලා බලයෙන් අඩු නම් එකින් එකට එකින් එකට හුඟාක් වෙනවා විග්‍රහ යනවා කියන්න ගියොත් මොකද අනාගාමි මාර්ග අනුගාමිකයෝ නැත්නම් අනාගාමි ඵලලාභීන් එකින් එකට අඩු වෙලා අඩු වෙලා එන මට්ටමට සකෘදාගාමි මාර්ග අනුගාමික සකෘදාගාමි ඵලලාභී ඊටන ඊට තව අඩු නම් සෝවාන් මාර්ග අනුගාමි ඵලලාභී සෝවාන් මාර්ග අනුගාමික මේ ආදි වශයෙන් පල්ලම් පල්ලම් බහැලා ඇවිදිලා සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය සියෙන් සියල්ලෙන් සියල්ල මුළුමනින් සියල්ල නැද්ද? ඔහු පෘතජ්ජනයි. මේවයි මේ පෘතජ්ජනය පෙන්ලා තියෙන්නේ. එහෙනම් මේ කියනා වූ ඉන්ද්‍රිය නානත්වයේ තමයි මේ වෙනසට හේතුව කියලා පෙන්ලා තියෙනවා. නිසා සියලු අයටම ප්‍රගුණ කළොත් කියවට ප්‍රගුණ කරන්න පුළුවන් නම් හරි ප්‍රගුණ වෙන්න ඇති එකයි සෝවාන් වල ඵලියට ප්‍රගුණ වෙන්නේ. ඒ හේතු වාසන අතිවෙන්නා වූ ඉන්ද්‍රිය බලවත් නම් තමයි ප්‍රගුණ කළොත් ලැබෙන්නේ. බලවත් තිබුණත් ප්‍රගුණ නොකළොත් ලැබෙන්නේ නැහැ. ඒකයි කාරණේ.